අදදයි සමන් දීමට සැලසෙන්නේ නීතිරිකල නිස්කරණවනේ කර්මස්ථානාචාරි අතිගරු පඬිත මාතර ශ්‍රී ඥානාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් 1981 අගෝස්තු මාස 15 වෙනි 14ක දිනේදී නීතිරිකල නිස්කරණවනේ යෝගාවචර භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්ට යෙදුණා කමඨං ධර්ම දේශනාවකටය යතා බුබුලකං පස්සේ යතා පස්සේ මරීචිකං එවං දෝකං අවික්ඛන්තං මච්චුරාඥාන පස්සති විදර්ශනා භාවනාව පිළිබඳව මේක ප්‍රථමයෙන් කීපවාරක්මයි විජේ දේශනාවක් ආරම්භුවා. අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ මේ විදර්ශනා ක්‍රමයක් මතු කර ගැනීමටයි. විදර්ශනා භාවනා ක්‍රම රාහසයක් බුද්ධ දේශනාවේ ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ තමන් වහන්සේට හමුවන විනය ඥානය වශයෙන් ඉදිරිපත් කරන දෙවියන් බ්‍රහ්මයන් මිනිසයන් කියන මේ සත්ව කොටස් වලට ගැළපෙන අන්දමේ නොයෙක් විදිහේ දේශනාවල් තියෙනවා. විදර්ශනා භාවනාව ගෙන යා යුතු ක්‍රම එකක් නෙවෙයි දෙකක් නෙවෙයි අනෙක් ක්‍රම. උන්වහන්සේගේ දේශනා වලට හිත යොදවනකොට අපට පේනවා ඒ විදර්ශනා ක්‍රම නොයෙක් විදිහේ තියෙන බව. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේදී ඒ ඒ පුණ්‍යයන්ගේ தත්ත්වය ආශයානුසය ඥාණයෙන් තීරණය කරගන්නවා. ඒ ආශයානුසය ඥානයෙන් ජීවනය කරගත්තාම ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට පමණයි නියමකට මේ පුළුවන් වෙන්නේ. අනිත් මහරහතන් වහන්සේලාට සාමාන්‍ය වශයෙන් තරමක් දුර තේරුම් ගන්න පුළුවන් නියම වශයෙන් ආශයානුසය ඥානය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ නිසා ඇතම් බුද්ධයන් හික්ම වීමට බුදුරජාණන් වහන්සේමයි ඉදිරිපත් වෙන්න වෙන කෙනෙකුට ඒ කාර්යය නිමාන්නකට සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. විදර්ශනා භාවනාවේ අවස්ථා කීපයක්. පූර්ව අවස්ථාව, මධ්‍යම අවස්ථාව, අන්තිම අවස්ථාව කියන අවස්ථා තුනක් තියෙනවා. පූර්ව අවස්ථාව කියන්නේ මේ ජීවිත විසුද්ධිය දිනු කරගත්තා වූ අවස්ථාව. මධ්‍යම අවස්ථාව ජීවිත විසුද්ධිය, සංඛාවචරණ විසුද්ධිය මග්ගා මග්ග ඥාන දර්ශන විසෝධිය කියන මේ අවස්ථාව. උපරිම අවස්ථාව පටිපදා ඥාන දර්ශන විසෝධිය ඥාන දර්ශන විසෝධිය කියන මේ අවස්ථාව. මේ ඥාන දර්ශන විසෝධිය කියන්නේ ලෝකෝත්තර මාර්ග ඥානයක් ලබා ගන්න අවස්ථාවයි. මේ ඥාන දර්ශන විසෝධිය සැලසෙන්නා වූ ක්‍රමය නොයෙක් විදිහට ලැබෙනවා. මුල් කරුණු ටික සාමාන්‍යයෙන් කාටත් කොයි ක්‍රමවලිනුත් සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙනවා. සීල විසුද්ධිය කියන එක නියම වශයෙන්ම සීලයෙන් ඇති කරගන්නවා. චිත්ත විසුද්ධිය නොයෙක් ක්‍රමවලින් චිත්ත විසුද්ධිය ඇති කරගන්න පුළුවන්. ඇතම් කෙනෙකුට සීල විසුද්ධිය නිසාම චිත්ත විසුද්ධිය ඇති කරගන්න පුළුවන්. ඇතම් කෙනෙකුට දානමය පින්කමක් කරලා මලක් පූජා කරලා දානමය පින්කමක් කළා. කොයි විදිහේ සාමාන්‍ය පින්කමක් කළත් චිත්ත විසුද්ධියක් ඇති කරගන්න පුළුවන්. කියන්නේ හිතේ තම්පත්කම ඇති කරගන්න පුළුවන්. බුදු ගුණ භාවනාවෙන් හිතේ තම්පත්කම ඇති කරගන්න පුළුවන්. හිතේ තම්පත්කම කමේ කියන්නේ ඒ ජීවුණු තත්වයේදී ඒ සමාධිය ඒ අර්පණා සමාධිය කියලා කියන ධානය එයත් සමග ලැබෙන එක ඒ పూర్වෙහි ලැබෙනා වූ අවස්ථාවේදී ආ විචාර වශයෙන් හිත සමාධිමත් වෙනවා එදත් මොලේ ක්ෂණික වශයෙන් චිත්ත සමාධිය ඇති කර ගන්න ඕන මේ કોઈ අන්නමකින් හරි හිතේ සමාධියක් ඇති කර ගැනීම චිත්ත විසුද්ධියයි ඒ චිත්ත විසුද්ධියක ආ විහිදී මත අර විදිහේ සීලයක් තමන්ගේ සීලය හොඳින් ආවර්ජනා කරලා එහෙන් ප්‍රීතිය ඇති කර ගන්නවා. ඒ ප්‍රීතිය නිසා පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය නිසා සුඛය ඇති වෙනවා. සුඛය ඇති වෙන කෙනාට දැන් සුඛිනෝ චිත්තං සමාධිය. ඒ චිත්ත සමාධිය ඇති වෙන නිසා සීලයට උපකාර වෙනවා සමාධියට. නුමුණ භාවනාවක් සමාධියට උපකාර වෙනවා. මෛත්‍රී භාවනාවට උපකාර වෙනවා. යටත් පිළිසෙන් වලින් දානයක් දෙන්නා. ඒ දානය පිළිබඳව කල්පනා කරන්න අවස්ථාවේදී මේ මණ්ඩලෙන් කල්පනා කරන්න අවස්ථාවේදී මේ දානය දුන්නේ මේ විදිහේ මහා උත්තම පුරුෂ කොටසකට උත්තම පින්්‍ය පුණ්‍ය ක්ෂේත්‍රයකයි අපේ මේ දානමය පින්කම පැවැත්වුවේ. එතකොට ඒ විදිහේ සලකන්න අවස්ථාවේදී ඒ පින්නතුන්ට ඇති වෙන ප්‍රීතිය ප්‍රමෝදය පස්සද්ධිය සමාධිය කියන මේ වැස්සකේ සමාධිය කියන මේ වැඩි කරගන්න පුළුවන්. ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. මේවා කොයි කොයි ක්‍රමවලිනුත් ඇති කරගන්න පුළුවන්. පොදු ඇති කරගන්න පුළුවන්. දිට්ඨි විදෝධිය යම් මේ සංස්කාර කොටසකට හේතු යොදලා ඇති කරගන්න පුළුවන් මේ දිට්ඨි විසුද්ධිය කියන එක අර සමාධියෙන් යුක්තව සංස්කාරයන් සම්වර්ධනය කරන අවස්ථාවේදී ඒ නාම රූප ධර්මයන් පිළිබඳව ආත්ම දෘෂ්ටිය නැති කරගෙන ඇති වෙනවා නම් මේ නාමයයි මේ රූපයයි මේන් එහා සත්‍යයේ පුජ්‍යලයක් ඇත්තේ නැහැ කියලා සමාධිමත් හිතට සමාධිමත් හිතට සමාධියෙන් යුක්තව එක්තරා ඥානයක් වශයෙන් පහළ වෙනවා. එතකොට ඒ ඥානයක් වශයෙන් පහළ වුණා වූ අවස්ථාවේදී ඒ ඥානයට බාධක වෙයි කියව කෙලෙස් කොටසක් තදංග වශයෙන් අයින් වෙනවා. සාමාන්‍යයෙන් මේක නාමයයි මේක රූපයයි කියලා ගැලකී මාත්‍රේම නෙමෙයි. නිත්‍ය විසුද්ධිය අර විදිහේ එක්තරා ශක්තිමත් සමාධියක් උඩ ඉඳගෙන මේ සංස්කාරයන් සම්මර්ෂණය කිරීමේදී ස්ථිර වශයෙන් ඇති වෙන හිතේ පැවැත් ඥානය. එතකොට ඒ ඥානය සාමාන්‍යයෙන් මරණකොට ලක්ෂණ 10කින් විතර යුක්ත වෙන්න ඕන. මේ පුංචි එකක් නෙමෙයි ඒක. ජීවිත විසුද්ධිය. ජීවිත විසුද්ධිය කඩා ගන්න නැතුව ලැබිච්ච ජීවිත විසුද්ධිය කඩා ගන්න නැතුව ඒක උදම ඒ උඩම ඉඳගෙන තවත් එහාට භාවනා කරන්න අවස්ථාවේදී සංඛා විතරන විසුද්ධිය සැලසෙනවා. ඒකත් එක්තරා ඥානයක් වශයෙන් සැලසෙන්නේ. අර සමාධිය, අර චිත්ත විසුද්ධිය, ඒ චිත්ත විසුද්ධිය, ඒ චිත්ත විසුද්ධිය සමගම සංඛා විතරන විසුද්ධිය ලැබෙන්නේ ඇතම් විටක චිත්ත විසුද්ධිය සංඛා විතරන විසුද්ධිය කියන දෙකම එකට සැලසෙනවා. පංචය පරිග්‍රහ ඥානය කියලා සඳහන් වෙන්නේ හේතු ඵල වශයෙන් මේ සංස්කාර ධර්මයන් සියල්ල රැකෙන්න පටන් ගන්නවා ඒක ඥානයක් ඉෂ්ඨර ඥානයක් ඒ ඥානෙ වැටහෙන අවස්ථාවේදී ඒකට බාධක වශයෙන් තිබිච්ච කෙලස් ගොඩක් කෙලස් රාශියක් අයින් වෙන්න ඕන ඇතැම් විටක මෙන්න මේ ditthi visuddhi සංඛා විදරණ විසුද්ධිය කියන මේවා වුණත් හැම කෙනෙකුටම එක විදිහට ඇති වෙන්නේ නැහැ. හැම කරුණකින්ම ඇති කර ගන්න පුළුවන් වෙන්නේ නැහැ. සමහරුන්ට මේ සමාධිය ඇති වුණයින් පස්සේ නියමන්නමන සමාධිය ඇති වුණයින් පස්සේ ධිට්ඨි විසුද්ධි ඒ සංඛාර විදරණ විසුද්ධි කියන දේවල් පහළ නොවි නතර වෙන්නත් ඉඩ තියෙනවා. එබඳු අවස්ථාවකදී අර භාවනා ක්‍රම වෙනස් කරන්න ඕනේ. ඒ සංස්කාරයන් වශයෙන් අරමුණු කරන්නා වූ කර්මස්ථානේ වෙනස් කරන්න ඕන. බොහෝ විට එහෙම කරගෙන යන අවස්ථාවේදී නියමන්දමට වැටෙන්නේ නැත්නම් සම්පූර්ණ වෙන්නේ නැත්නම් කර්මස්ථානේ වෙනස් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේට හොඳට පේනවා මේ වෙනස් කළ යුතු තැන. ඒ නිසා සරියොත් මහරහතන් වහන්සේ බොහෝ කාලයක් උපදෙස් දීලා කර්මස්ථාන කියා දීලා පිළිහිදු කළා කෙනෙකුට භාවනා ක්‍රම කියා දුන්නා. නමුත් නියම ප්‍රතිඵල ගන්න බැරි වුණා. නියම தත්වයකට සමාධියක් ගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙවුවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේට කියලා දවසකින් ඒක කරන් දෙන්න පුළුවන් වුණා. උන්වහන්සේ ළඟ තිබිච්ච දෙයක් දුන්නා වාගේ. මොකද අර පුජ්‍යයන්ට ගැළපෙන අන්දමට උන්වහන්සේට කර්මස්ථානයට හිත යොමු කරන්න පුළුවන් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උපදේශ මේ කාර්ය ගන්න නැති නිසා අපි යොදන් දෝනේකට කර්මස්ථානේ මාරු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒ විදිහේ නොයෙක් අවස්ථාවල කර්මස්ථාන මාරු කරලා දීලා කියනවා. කලින් කරපු කර්මස්ථාන නවත්තලා මෙන්න මේක කරන්නේ කියලා. මේ මෙන්න මේ ගාථාව. ඒකට හොඳ නිදර්ශනය. දැන් ප්‍රකාශ කරපු ගාථාව. මරීචි කම්මඨානික විචුණාන්සේලා කර්ම කරගෙන දේශනා කරපු ගාථාව. ඒ උන්වහන්සේලා භාවනා කර කර දිනුනේ භාවනා කරපු ඇත්තෝ. නමුත් එයාට ප්‍රතිඵල ලැබුණේ නැහැ. එන ගමනේදී එයාටන් එක්තරා අරමුණක් හමු වුණා. අර වතුර බුබුලු, දිය බුබුලු. එන දිය බුබුලු පෙනෙන්න පෙනුණා දිය බුබුලු වගේ. ඒ වගේම මිනිගුවක් දැක්කා. මේ දිය බුබුලු සම්බන්ධව අර එයාටන්ගේ හිතට ඒක හොඳට වැටහුණා. ඒ වැටුනේ නිකම්ම නෙවෙයි. එයාට අන්න පැරණි පුරුද්දක්. පැරණි පුරුදු අනුවයි අර ඒ කර්මස්ථාන බොහෝ විට ඒ ඒ කර්මස්ථාන හොඳට පැහැදිලිව පේන්නේ, වැටහෙන්නේ පැරණි පුරුදු අනුව. කර්මස්ථානය කියන්නේ සංස්කාර කොටසක් යම් කිසි. මොනවාද මේ හරි සංස්කාර කොටසක්. අහවල් කොටසේ කියලා නියම කරන්නද? උමනා නැහැ, කරන්නේ නැහැ. ඇතම්මිට කෙස් ගහක් වෙන්න පුළුවන්. ඇතම්මිට දත් ඇටයක් වෙන්න පුළුවන්. ඇටක් අයලක් වෙන්න පුළුවන්. ඇතම්මිට හිස් කබලක් වෙන්න පුළුවන්. මේ එහෙමත් නැත්නම් මලක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් යම් කිසි සිදුවීමක් වෙන්න පුළුවන්. මේ ඇත්තන්ගේ පෙර යම් කිසි හිත යොදාපු වෙනතර අපුරුද්දක් අනුව අර දිය බුබුලු පිළිබඳව හොඳට හිත ඇදිලා ගියා. දිය බුබුලක් දැක්කම වතුරේ ඇති වෙන ඒ බුබුලු ලක්ෂණයට වැටෙනවා මේක. හොඳට වීදුරු කූඩුවක් වාගේ මේක පේනවා. එතකොට පේන මේ දිය බුබුල දිහාම අර පැරණි පුරුද්දක් අනුව ආසාවෙන් වාගේ බලනවා. බලනකොට ඒ ආසාව මිදගෙන මේක නැති වෙලා යනවා. මිදිලා යනවා. බිඳලා යනකොටම අර ආශාව කැඩිලා ගිහිල්ලා මේක නැති වුණා නේද මේ තරම් ලක්ෂණට දෙපිච්ච දෙයි ඒක නැති වුණා නේද කියලා ඔන්න හැඟීම ඇති වෙනවා එතකොට කර්මස්ථානයකට හේදව ගන්න පුළුවන් අර මරීචියත් එහෙමයි මිරිඟු දැන් නියමුලක් කියන එක කරුණු කීපයක් එකතු වෙලා ඒ වතුරේ ඒ බූලක් ඇති වෙන්නේ වතුර පිට යාලේ මතු පිට තියෙන්න ඕන ඒක උඩට ගිය බිඳු වැටෙන්න ඕන ඒකට අර යම්කිසි ඒ ද්‍රවයාභ්‍යක් එකතු වෙන්න ඕන ඒ එක්කම ඒකට වායු ධාරාවකුත් ඇතුල් වෙන්න ඕන එතකොට මේ වායු ධාරාවේ බලේ අර බුබුල එහෙම වන්නකොට හිටිනවා නමුත් ලක්ෂණයි හොඳට හොඳ ලක්ෂණ බැලුවාම අර පුරුදු කෙනෙකුට ඒ විදිහක බලලා පුරුදු කෙනෙකුට මේකේ හිත හැද ගැනීමක් තියෙනවා. හිත හැද ගැනීම ගත තරමට අනිත් පැත්තට ඒක කැඩෙනවා මේක බින්දෙනකොට. එතකොට ආසාව කැඩිලා යනවා. සංවේගයක් ඇති වෙනවා. මේ මේ තරම් ලක්ෂණ දිවිච්ච එක කැඩුනා නේද කියලා. බොහොම ලක්ෂණට දිවිච්ච රූපයක් විරූප වෙනකොට එතෙන්දීම සංවේගය ඇති වෙනවා. කර්මස්ථානයේ විතර හේතුව දාන්න පුළුවන් වෙනවා. මිරිගුවත් එහෙමයි. මිරිගුව කියන එක ඈතට පේන දෙයක්. ඈතට ඈත ඉඳලා බැලුවාම මේක බොහොම ලක්ෂණට පේනවා මේ අවුව තදෙන් වැඩිච්ච ග්‍රීෂ්ම කාලයක ඈත බලනකොට ඒ මිරිගුව රැල්ල ගන්නවා වතුර ගොඩක් වගේ වැටෙනවා. බලනකොට බොහොම රමණීය සමක් වැටෙනවා ඒක. නමුත් එතෙන්ට ගියාම ඉන්නේ ආත වෙන්නේ ඉතින්. එතෙන්ට ගියාම ඉන්නේ මිනිගෝ කියන එකේ තත්ත්වය යන්නේ විදිහට අරකට හිත යොදාගෙන ඉන්නකොට ඒ හිත යොදාගෙන ඉන්න ඒ යොදාපු හිත ඒ එකම අනිත් පැත්තට හැරෙන්නේ ඉඳී කියනවා. එතෙන් කියති වෙන්නේ සංවේගී. ආසාව බැඳීමක් ඇති කරගත්ත වස්තුවේහි මිදීම නැතිවීම පේනකොට ඇති වෙන සංවේගය බලවත් සංවේගයක් ඇති වෙනවා ඒ සංවේගය කර්මස්ථානයකට යොදන අන්න මේ ශරීරයත් අන්න විදිහේ බලන්න එවිට යතහ බුබ්බුල සම්පස්සේ බුබුල දිහාව ජීව බුබුල දිහාව යම් විදියකට බලනවා නම් ඒකේ සත්‍ය తත්වයේ අනුව බලනවා නම් ඒ වගේම යථාපස්සේ මාර්ගිකං මිරිඟුවක් දිහාව යම් කිසි විදිහකින් ඇත්ත බලනවා ඇත්ත ඇති හැටි බලනවා බලනකොට මිරිඟුවක් පේන්නේ නැහැ වටිනාකමක් කමක් වශයෙන් ඒවං ලෝකං අවික්ඛන්තං මච්චුරාජානපස්සති ලෝකං ඒවං අවික්ඛන්තං ලෝකයේ ජීවේ මේ ආත්ම භාවය තමන්ගේ ආත්ම භාවයයි ලෝකේ තමන්ගේ ආත්ම භාවයට අර හිත යොදනවා. අර ජීවබුල මිලීමෙන් ඇතිවෙච්ච සංවේග හිත මිනිගුව දිහා බලලා ඒකෙන් ඇතිවෙච්ච සංවේගයෙන් යුක්ත හිත යොදනවා මේ ලෝකේ දිහා. මේ ලෝකේ කියන්නේ සාමාන්‍ය ලෝකේ කියලා කතා කළොත් මේ සත්‍යය වාසය කරන ස්ථාන වලට කතා කරනවා. මේ කියන්නේ තමන්ගේ ආත්මභාවය තමන්ගේ ජීවිතයම දෙත බලන්නේ තමන්ගේ ජීවිතය දිහා බලන්නේ ඒවන් ඒ විදිහට නිස්සාර වශයෙන් දේබුබුලක් වශයෙන් මිරිඟුවක් වශයෙන් මේ ආත්ම භාවයේ දෙද බලන්නා වූ දැනතාව මච්චු රාජාන පස්සති මරණයේ නොදකිමි. මරණය නොදකිමි. එතකොට ඒ ඇත්තාට මරණය දකින්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් මරණය ඒ ඇත්තාව දකින්න ලැබෙන්නේ නැහැ. තේරුම මොකද්ද? එබඳු කෙනෙකුට මරණය සිද්ධ වෙන්නේ නැහැ කියන එක. තේරුම ගන්න ඕන හොඳට. දැන් මේකේ තේරුම අර මුලින් කියාපු පිළිවෙලට මේ දේශනාවෙන් අන්තිමෙන් අන්තිමටම බුදුරජාණන් වහන්සේ අඟවන්නේ කුමක්ද? මරණය පැමිණෙන්නේ නැත්නම් කාටද? මරණය පැමිණෙන්නේ නැත්තේ කාටද? ලෝකේ ඉන්න මිනිස්යන් කාටත් මරණය පැමිණෙනවා. මිනිස්සුන්ට මරණය පැමිණෙනවා. දෙවියන්ටත් මරණය පැමිණෙනවා. බ්‍රහ්මයන්ටත් මරණය පැමිණෙනවා. මේ තිරිසන් සත්තුන්ටත් මරණය පැමිණෙනවා. කාටද මරණය පැමිණෙන්නේ නැත්තේ? මරණය පැමිණෙන්නේ නැත්තේ රහතන් වහන්සේට. රහතන් වහන්සේට මරණයක් නැහැ. රහතන් වහන්සේට මරණයක් නැහැ. මොනවාද මැරෙන්නේ නැහැ. පිරිනුවම් පාන. පිරිනුවම් පාන කියන වචනේ පිරිනුවම් පෑමේ වචනයයි මරණය කියන වචනය දෙකේ ලොකු වෙනසක්. මරපතල වෙන සංකේතන. මරණය කියන්නේ මේ ජීවිතේ නිරුද්ධ වෙලා තවත් තැනක උපත්යට සුදුසු වීම. සුදුසු තත්ත්වයක්. මේක කියවෙනවා තවත් තැනක උපත දිගින් දිගට වෙන දෙයක් මේ මරණය මේ රහතන් වහන්සේගේ ජීවිතයේ අවසන් වීම මරණයක් නෙවෙයි. උන්වහන්සේට සිද්ධ වෙන මරණයක් නෙවෙයි. මේ සංස්කාරයන්ගේ නිවීම උන්වහන්සේට ලැබෙන්නේ. සංස්කාර සියල්ලම නිවීම. ඒ ලෝකයේ ඉන්නකම් ඉන්නතුරු සිද්ධ වෙන්නේ දැවි දැවි ඉඳීමයි. නොයෙක් ක්‍රම වලින් දැවෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඔය එකක් එකක් පාසා කල්පනා කරන්න ඕන දැන් මෙතන අන්තිමටම බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මරණ දුක සම්බන්ධවයි. මේක ඉස්සෙල්ලා දුක් ගොඩක් තියෙනවා කෙනෙකුට ලැබෙන. මේක ඉස්සෙල්ලා දුක් ගොඩකට යට වෙලා ගිහිල්ලා අන්තිමටයි සත්‍යයට මරණය පැමිණෙන්නේ. අන්තිම දුක පෙන්නලා යොන්හන්සේ මේ දේශනාව අවසන් කරන්නේ. මේ මරණය ලබන්නේ ඉස්සෙල්ලා ලොකු දුක් ගොඩක් වෙන සත්‍යය විඳලයි මරණයට පැමිණෙන සත්‍යයන් වශයෙන්. නමුත් මේ බුදුරජාණන් වහන්සේ මේ ඉස්සෙල්ලාම මෙතන ලොකුවටම වෙන්නේ මරණය මේක ලොකුවටම දැනෙනවා සත්‍යයන්ට. මේ මරණය කියන එක දැනෙනවා බොහොම අමාරු එකක් බව. ජීවත් වෙන එකේනා මරණයට නිතරම බයක්. මැරෙන්න මැරෙන්න කියනකොට අධර්මෙට මරණය කියන වචනයටත් බොහොම දෙනා බයයි. අපි දන්නවා සමහර උදවිය ඉන්නව ලොකු වස්තුව තියෙන මහා ධනවත් උදවිය ඉන්නව මේ මරණය සම්බන්ධව කතා කරනවටවත් සතුටු නැහැ ඒගොල්ලෝ. ඒක මොකද අර මහා ධනස්කන්ධේ අතහැරලා යන්න කිද්ද වෙනවනේ. ඒක මතක් කරනකොටම සතුටු නැහැ. ඒක ඇහෙන්නේ නැති වෙන්නයි කතා කරන්නේ සමහර විට. මරණ පළවල වලට ගියාම කාර්යයෙන් අර මරණය සම්බන්ධව ධර්ම දේශනා කරනකොට ඒක හදන්න නැතුව වෙනින් කතාවල් කරන උදවිය ඉන්නවා. මහ ධනවත් උනේ. ඒ තරම් මරණයට බය ගන්නවා. ඒ තරම් බයයි මරණයට. මේක ඉස්සෙල්ලා මරණය දුක් ගොඩක් ඇති වෙනවා. ඒවට බය නැත්තේ ඒක මතක නැති කරගෙන. බොහෝ විට මතක නැති කරගෙන. ඒවා යට කරගෙන හිතෙන් යට කරගෙන ඉන්නවා. තදම දුක, ජාති දුක. උපත්යෙන් ලැබෙන දුකයි බරපතල දුක. ඒ දුක ලැබෙච්ච නිසායි මෙහාට දෙපෙන්නව මේ දුකට ඇති වෙලා තියෙන්නේ. මේ දුකටයි බය වෙන්න ඕන. ජාති දුකටයි බය වෙන්න ඕන. ජාති දුක කියන්නේ උත්පත්ති අවස්ථාවේදී ලැබෙන දුක. ඒ අවස්ථාවේදී පමණක් නෙවෙයි අර මව කුසක යම් කිසි කුසක ධනක උප්පත්තියක් ලැබුණා නම් ලැබිච්ච වෙලාවේ හිතම්ම දුක්ගොඩ. පිළිසිඳ ගැනීම අවස්ථාවේ පටන්ම දුක්ගොඩ. පිළිසිඳ අරගෙන කාලය ගත කරන අවස්ථාවේදී දුක. මිහි වෙන්නව අවස්ථාවේදී දුක. මිහි වෙලා ලෝකයට මේ පහළ වුණා වූ අවස්ථාවේදී ලැබෙන්නේ මහා දුක් ගොඩක්. ඒ කලින් නොතිබිච්ච මේ දේවල් ගොඩක් ශරීරයට ඇතුල් වෙනවා අමාරුවෙන් විඳ ගන්න තියෙන දුක් ගොඩක් ඇතුල් වෙනවා. අර හුලඟත් එක්ක එකතු වෙලා දුවිලි ගොඩක් නැහෙන් ඇතුල් වෙනවා හුස්ම ගන්නකොට. ඒක ඉවසන්න බැරුව තමයි කෑ ගන්න කොටේ ගොමු. ඊට පස්සේ පොඩි එකා ඒ අවස්ථාවේදී නැතිවෙන්න බෑ. අමාරුවක් තියාගන්න බෑ. බඩගින්නක් තියාගන්න බෑ. නැගිටින්න බෑ. මොනවා දෙයක් කරගන්න බෑ. කොච්චර දවස් ඉන්නවාද? පෙරලෙන්න බැරුව, හැරෙන්න පෙරලෙන්න බැරුව. ඒ වගේ දුක් ගොඩ මේවා හිතලා බලාපුවහම මරණ දුකට වඩා දුක් ගොඩක් එතන ජීවිතේ බොහෝ කාලයක් ගත කරන්න ඕන. ඊට පස්සේ ජරා දුක, ජරා දුකට, ව්‍යාධි දුකට පන්න. රෙද ලෙඩ පැමිණියාම කොයිතරම් දුක් වෙනවද මේ දුක කොහොම ඉක්මවලා යතන මරණ දුකට යන්නේ යානි දුක ජරා දුක යානි දුක ජරා දුක මේ වෙන් දෙලකට අපි දැක්කනේ නොයෙක් තැන් වල අපි දැක්කා ජරාවෙන් පෙරලෙන පෙළෙන උදවිය ව්‍යාධියෙන් පෙළෙන උදවිය එහි නැතුව කෑ ගහනවා එහි නැතුව කෑ ගහනවා අර ලෙඩ ඇති වුණා ඉහියක් නැහැ ඒ වගේම ජරාවෙන් කෙලෙන අවස්ථාවේදී කිසි සිහියක් නැතුව දඟලනවා. ව්‍යාධියකින් පෙළෙන පෙළි මරණයකට පත්වන කෙනෙක් මම දැක්කා. ඒ අවස්ථාවේදී මට ඇති වෙච්ච සංවේදී කියන්නේ තරුණ වික්ෂුන් වහන්සේ නම මාත් රෝහලේ ඉන්න අවස්ථාවේදී මා ඉදිරි පිටම ඒ අත්තරණය විසුන් වහන්සේට ලොකු අමාරුවක් හැදුණා. බෙහෙත් විද්දා. බෙහෙත් වගේ විඳලා වහලා තිබ්බා. හොඳටම අමාරු. ටික වේලාවක් ගියන් පස්සේ මේ තරුණ භික්ෂුව දඟලන්න පටන් ගත්තා. අර වහලා තිබිච්ච කොහොම හට මෙහාට කරලා දඟලනවා දඟලනවා පුදුමන්ද මේ දඟලිල්ල. මේ මරණය සිද්ධ කර ගැනීමට කොයි තරම් මහන්සියක් ගන්නවද කියන එක මට තේරෙනවා. බුදුම ආන්දමේ මහන්සියක් අරගෙන තමයි අන්න අන්තිමේදී ඕස් ගාලන කියලා කියන කොච්චරද. බුදුමාන්දමේ දුකක් ඒ වෙලාවේ මට පේනවා. මේ මරණ දුක ওই විදිහේ නොයේ කන්දමේ දුක් විඳලා තමයි මරණයට පැමිණෙන්නේ. ඊට ඉස්සෙල්ලා ජරාව දුක, ව්‍යාධි දුක, ඉතින් බොහෝ විට මේ මරණ දුක කියන එක මොඩක නෑ වොම දෙනාට. නමුත් බයයි. සත්‍යයන් බොහෝම බයයි මරණ දුකට. මේ බය ඇති මරණ දුකම පෙන්නලයි බුදුරජාණන් වහන්සේ මේ තරම් බය වෙන කතා කරනකොට අහන්න හදතුඩු මේ මරණයෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමය මෙන්න මේකයි කියලා උන්වහන්සේ වදාළා. මේ විදර්ශනා භාවනා ක්‍රමය. ඒකට කාය භාවනා ක්‍රමයයි. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ මේකට අඩංගු වෙනවා. එතකොට විදර්ශනා භාවනාව සම්පූර්ණයෙන් අඩංගු වෙනවා. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ උද්‍යප්පේ ඥානේ පටන් එහා ඥාන પરම්පරාව ලැබෙන හැටි. දිය බුබුලු වාගේ මේ ශරීරය වැටහෙන අවස්ථාවක් තියෙනවා. විදර්ශනා භාවනාව කරන්නව අවස්ථාවේ. විදර්ශනා භාවනාව ගෙන යන්නව අවස්ථාවේදී අර මුලින් කියන ඥාන ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් හොඳට දියුණු වෙගෙන යනව අවස්ථාවේදී ඒ ඥාන පෙළ නොකැලී දිගට පවතිනකොට ඒ අවස්ථාවේදීම ඒ දියුණුවෙන් පවතින සමාධිමත් හිතට මේ සංස්කාරයන් තමන්ගේ ශරීර කූඩුව එහෙම නැත්නම් තමන් භාවනාවට ගත්ත කර්මස්ථානය පැතිරිලා ඉක්කලා විස්තරයට පැමිණිලා මේක බුබුලු බුබුලු දාන්නවා වගේ වැටෙන්න පටන් ගන්නවා එතකොට ඒක උදේ අභ්‍යය ඥානය ලැබෙන අවස්ථාවක්. සාමාන්‍යයෙන් මෙතන මුඹුලක් වාගේ මේ ශරීරයේ මේ ලෝකය සලකන්නේ කිව්වහම තවත් අදහසක් අපට ගත හැකියි. වෙන තැන් වල බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධය පිළිබඳව උපමා කීපයක් පෙන්වනවා. පංචස්කන්ධයට සම්බන්ධ කරලා උපමා පහක් පෙන්වුම් කළා. තේන පින්දු උපමං රූපං වේදනා බුබ්බුලූපමා මරිජි කූපමා සංඥා සංඛාරා කද්ද රූපමා කියලා ওই විදිහට දේශනාවක් මේ ඒ එතනින් සඳහන් වෙන කොටස් දෙකක් මෙතන සඳහන් වෙනවා වේදනා බුබ්බුලූපමා මරිජි කූපමා සංඥා පංචස්කන්ධයෙන් වේදනා වේදනාව වැටෙන හැටි. එතකොට වේදනානුපස්සනාවට හිත යොදාන ගැන ඉන්න කෙනෙකුට මේක හොඳට අල්ලන්න ඕනේ. මේ භාවනා ක්‍රම. එඹුලක් වගේ කල්පනාදී. වේදනාව බුබුලකට සමානව සලකන්නේ කියලා උන්වහන්සේ වදාහා. බුබුලයි වේදනාවයි දෙක සමානයි. සමාන කරන්න පුළුවන්. අතන කරුණු හතරක් නිසා බුබුල ඇති වෙනවා. වේදනාවක් ඇති වෙන්නේ කරුණු හතරක් අනුව. කරුණු හතර මොකද්ද වේදනාව ඇති වෙන්නේ? වේදනාව ඇති වෙන කරුණු හතර අරමුණ එතකොට දැන් රූපය චක්කුව චක්කුව රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සය. චක්කුව රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය හතරක් තියෙනවා. ඇහැට රූපයක් හමු වෙනවා. එතකොට චක්කු විඥානය ඇති වෙනවා. චක්කු විඥානයයි රූපයයි චක්කුවයි මේ තින් තුන ඇති වෙනකොට පස්සය ඇති වෙනවා. පස්සය නිසා වේදනාව ඇති අන්න වේදනාවත් ඒ විදිහට කරුණු හතරක් නිසා ඇති වෙනවා. අර බුබුලක් දිහා බලාපුවාම ඇත්තන් විදක අර බොහොම ලක්ෂණට වැටහෙනවා. ඒ වගේම වේදනාවේ සුඛ වේදනාවත් බොහොම හොඳට තමන්ගේ හිතට දැනෙනවා. ඒ බුබුල නැති වෙන්නා වගේම මේ හොඳට ඇති වෙච්ච දුක වේදනාවක් නැති වෙනවා. එතකොට එතන අර බුබුල නැති වෙනකොට අනිත්‍ය හැඟීම ඇති වෙච්චා වාගේම මේ වේ දුක වේදනාව ඇති වෙච්ච අවස්ථාවේදී ඒක නැති වෙනවා හා සමගම සලකන්න පුරුදු වෙන්න ඕන අනිත්‍ය ලක්ෂණය. එතකොට මේ සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි මේ දෙකයි හොඳට ප්‍රකටව දැනෙන්නේ. නමුත් උපේක්ඛා වේදනාව වැඩි ප්‍රකට නැහැ. ඒකත් සලකන්න පුරුදු වෙන්න ඕන. වේදනාව සලකන්නා උදවිය යෝගාවචරය සුඛ වේදනා දුක් වේදනා ඔය දෙක හොඳට ගන්න ඉඩ තියෙනවා එයත් අන්ට. නමුත් උපේක්ඛා වේදනා මධ්‍යස්ථ වේදනාව සලකනවා මාත්. වේදනාව සම්බන්ධව සැලකිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. දැන් වේදනාව චක්කු සම්පස්සජ වේදනාව සෝත සම්පස්සජ වේදනාව ඝාන සම්පස්සජ වේදනාව ජීවහා සම්පස්සජ වේදනාව කාය සම්පස්සජ වේදනාව මනෝ සම්පස්සජ වේදනාව කියලා හය විදියකට ඇති වෙනවා හිතලා බලන්න හොඳට හිත යොදන්න රූපයක් හමු වෙනවා ඇහැට ඇහැට රූපයක් හමු වෙනකොට සිද්ධ වෙන්නේ කුමක්ද? චක්කු විඥානය පහළ වීම. චක්කු විඥානය පහළ වෙනකොට චක්කු විඥානයයි චක්කු චක්කු කියන්නේ මුලින් චක්කු ප්‍රසාදේ. පැහැදිලි ගතිය. ඒ පැහැදිලි ගතියේ මේ රූපය පිළිබිඹු වෙන්නේ. ඒ පිළිබිඹු වෙනකොට චක්කු විඥානය සැලසෙනවා. චක්කු විඥාන කියන්නේ හිත පහළ වෙනවා. එතකොට අන්න එතෙන්දි දේශනාවක් තියෙනවා තින්නම් සංගති පස්සෝ. මේ කරුණ තුන එකතු වීම නිසා පස්සය ඇති වෙනවා. පස්සේ කියන්නේ හැපීම. ඒක ලොකු හැපීමක් නෙවෙයි. එකට බැඳීම වගේ එකක්. එතකොට රූපේ චක්කු ප්‍රසාදයට අතුල් වෙනකොට චක්කු විඥානය ඇති වුණා. ඒ හිත ඒ චක්කු විඥානය හා සමගම නැත්නම් පස්සේ. පස්ස පච්චය වේදනා. යම් කිසි තැනක පස්සේ ඇති වුණා නම් ඒක ප්‍රත්‍ය කරගෙන ඇති වෙනවා වේදනාව. එතකොට අන්න රූපේ දැක්කා දකින කොටම පස්සේ ඇති වුණා පස්සේ එකම ඇති වුණේ මොකද්ද වේදනාව. ඔය වේදනාව සලකනවාද? ඔය වේදනාව සලකනවාද? බොහෝ විට සලකන්නේ නැහැ. හතරලා නිකා ඉන්නවා. නමුත් යෝගාවචරය සලකන්න ඕන වේදනාව. එදෙන වේදනාව කියන්නේ දුකක් නෙමෙයි. විඳීම. විඳීමක් ලැබෙනවා. ඇහ අරමුණු කරගෙන ඇහ සම්බන්ධ කරගෙන රූපේ අරමුණු කරගෙන රූපේ විඳීමක් ලැබෙනවා. ওই විඳීම තමයි වේදනාව කියන්නේ. ඒක ඒ විඳීම මධ්‍යස්ථ වශයෙන් විඳිනවා සුඛ වශයෙන් විඳිනවා දුක් වශයෙන් විඳිනවා මෙන්න මේ විදීම අප්‍රකටයි ප්‍රකට කරලා සලකන්න ඕන. කනට ශබ්දයක් ඇහෙනවා. ඒ ඇහෙන කොටත් සෝත ප්‍රසාරයට කනේ තියෙන පැහැදිලි ගතියට අර ශබ්දේ ඇතුල් වෙනවා. එතකොටම සෝත විඥානය. සෝත විඥානයයි සෝතයයි ශබ්දයයි තුන එකතු වෙනකොට සෝත සම්පස්සේ. සෝත සම්පස්සේ නිසා මේ විඳීම ඇති වෙනවා. අන්නේ වේදනාවත් එතන විඳීමත් වේදනාවක් සලකන්න පුරුදු වෙන්න ඕන. ගාන නායට යම් කිසි සම්සුණක් දැනෙනවා. ඒ අවස්ථාවේදී ඇති වෙන්නේ ගාන විඥානය. ඒ ගාන විඥානය සමග ඇති වෙන්නේ පස්සේ. ඒ පස්සේ සමග වේදනාව ඇති වෙනවා. ඒ විඳීමත් තේරුම් ගන්න ඕන. යෝගාවචනයන් ඒකත් තේරුම් ගන්න ඕන. ඒ ඒ ගඳ සුවඳ දැනෙනකොටම විඳීම වේදනාව දැනෙන්න ඕන. වේදනාව සලකන්න පුරුදු වෙන්න ඕන. එහෙම නැත්නම් මදි දැනීම. ජීවහාවේ ළඟට දිවට රසයක් දැනෙනවා. ඒ දැනෙනකොටම අනන්‍ය ජීවහා විඥානයි. පස්සය. පස්සේකම වේදනාව විඳීම. විඳීම. රස විඳීම ඒක නම් හොඳට ප්‍රකට වෙනවා. ඒ කායයට පස්සේ දැනෙනවා. එතකොට කාය දැනෙනවා. එතකොට කායට පොට්ටබ්බේ වැටෙනවා. පොට්ටබ්බේ නිසා පස්සේ ඇති වෙනවා. පස්සේ වේදනා. ඊළඟට මනසට ඇති වෙනවා ධර්මාරම. ඊළඟට මනෝ සංපස්සේ, මනෝ විඥානය, මනෝ සංපස්සේ. ඒ නිසා වේදනාව ඇති වෙනවා. මනෝ සංපස්සේ වේදනාව. මෙන්න මේ විදිහට හය ආකාරයකට වේදනාවල් පහළ වෙනවා. ආය පැත්තකින් බුබුලු මතු වෙච්ච දෙයක් වශයෙන් හිතන්න බලවෙනි ශාරීරික උඩුව සම්බන්ධව හිතනකොට ඔය වේදනා බුබුලු ආය පැත්තකින් ඇති වෙන අර මේ විදුලු විදුලි බුබුලු ඇති වුණා වාගේ ආය පැත්තකින් ඇති වෙච්ච බුබුලු දිහාව කල්පනා කර බැලුවාම අන්න ඒ වාගේ මේ වේදනාව ඇති වෙන විදිහක් කල්පනා කරලා බලපුවාම ඉතින් මේ වේදනාවල් මේ හය ආකාරයකින් ඇතිවෙන මේ වේදනාවල් එකක් නොහැර සලකන්න පුරුදු වෙනවා නම් අන්න විදර්ශනාවේ හරියදී හොඳට දියුණුවයි කියලා කියන්න පුළුවන්. ඒ අවස්ථාවේදී නොහැර වේදනාවල් සලකන්නා වූ කෙනෙකුට ඒකේ අනිත්‍යතාවයත් හොඳට වැටහෙනවා. දුක්ඛතාවයක් වැටහෙනවා. අනාත්මතාවයක් වැටහෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයන් හොඳට වැටහෙන අවස්ථාවේදී ඔන්න විදර්ශනා මුදුන්පත් වෙනවා. එතකොට වේදනා බුබ්බුලූපමා කියපු කාරණේයි වෙයි කිව්වේ බුදුරජාණන් වහන්සේ මෙතන වදාලේ යථා බුබ්බුල කම්පස්සේ බුබුලු බලන්නාක් මෙන් මේ ශරීරය බලන්නේ එතකොට ශරීරයේ තියෙන මේ වේදනා රාශිය හොඳට සලකා බලන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. නියමන්නමින් බලතොත් මේ මරණයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ වදාළා. ඒ රහත් වීම ලබා ගන්න පුළුවන්. අරිහත් මාර්ගය ලබා ගන්න පුළුවන් කියන එකයි. මරීති මිරිඟුව. මිරිඟුව කියුවේ මිරිඟුව උපමාවකට පෙන්වන්නේ සංඥාවට. සංඥාව කියන එක හැඳිනීම. ඒ හැඳිනීම භයානක දෙයක්. අපි බොහොම හොඳ දෙයක් වශයෙන් යලපුවාට සංඥාව භයානකයි. ඒ පුජ්‍යලයන් නොපිටට පෙරලන්න මිත්‍යා දෘෂ්ටියට හරවන්න ඊට වඩා දෙයක් ඇත්තේ නැහැ. මිත්‍යා සංඥාවට හැරුණොත් එම ඒ මිත්‍යා සංඥාව ජීවුණු නැන් පස්සේ ඒක මහා දෘෂ්ටියකට හැරෙනවා. ඒ සංඥාව කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඔය විදිහට සංඥාවල් සංඥාවල් තියෙනවා. ඔය සංඥාවල් කියන්නේ හැඳිනීම. හය ආකාරයකට හැඳිනීම ඇති කරගන්නවා. පඨවින් පඨවිතෝ සංජානාති. පඨවින් පඨවිතෝ සංඤත්තා පඨවින් මේති මඤ්ඤති පඨවින් පඨවින් මඤ්ඤති පඨවින් මේදි මඤ්ඤති පඨවිතෝ මඤ්ඤති පඨවිහා මඤ්ඤති පඨවින් අභිනන්දති ඔය විදිහේ දේශනාවක් මේ මූලපරියාය උගන්වලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියකට මේ සංඥාව මුල් වෙන හැටි උන්වහන්සේ පෙන්නලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියට මේ සංඥාව මුල් වෙන හැටි එතකොට පඨවින් පඨවිතෝ සංජානාති අර හැඳිනීම සංඥාවයි යදෙන කිව්වේ. මේ පඨවි කියන මේ දේවල් මේ දේවල් ඒ ඒ தත්වයෙන් සංඥාව ඇති කරගන්නවා. ඒ සංඥාවල් ඇති කරගන්නේ මම කියලා නැත්නම් මගේ කියලා මගේ ආත්මය කියලා ওই විදිහට දෘෂ්ටියක් මානයක් ওই විදිහ ආසාවක් සමගයි මේක ඇති කරගන්නේ මේ සංඥාව. ඒ විදිහ ඇති කරගත්තාම ඒ සංඥාව දිගට ඇති කරගත්තහම මේ ඇති කරගත්ත සංඥාව විපරීත සංඥාවයි. සාමාන්‍ය හැඳිනීම නෙමෙයි විපරීත සංඥාවයි. ඒ සංඥා විපල්ලාසය ගැන කතා කරන්නේ ඒකයි. සංඥා විපල්ලාස. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. පළමුවෙන් ඇති වෙන්නේ මේ සංඥා විපල්ලාස කියන එක. මේ විපල්ලාසය චිත්ත විපල්ලාසයට උපකාර වෙනවා. චිත්ත විපල්ලාසය දිට්ඨි විපල්ලාසයට උපකාර වෙනවා. එතකොට මහා මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෙක් වෙනවා. ඒ ඒබඳු තත්වයකට හැරෙන්න හේතුව මේ සංඥාව. එනිසා මේක නියමන්නමින් සලකන නාරීකයක් වශයෙන් සලකන්න ඕනේ මේ සංඥාව. මිරිඟුව දිහාව ඥානවන්තයා මොඩයෝ නම් කල්පනා කරනවා ඈත ඉඳලා බලනකොට බොහොම ලස්සනයි. ඔය සමහර මුවන් වතුර කියලා කල්පනා කරගෙන මිනිගුව පස්සේ දුවනවා කියනවනේ. දුවන්න දුවන්න දුවන්න මිනිගුව එහාට. ඉතින් වේද පමණයි. අන්න ඒ විදිහේ මේ මිරිගුවට ලැබෙනවා. ලැබුණොත් අර මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න සිද්ධ වෙනවා. සංඥානමෙති මිරිගුවට රැවටුනොත් මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ සංඥාව ඇති වෙච්ච අවස්ථාවේ අර මිරිඟුවක් වශයෙන් සලකන්නේ. මේ රූපයේ තියෙන මේ සංඥාව නියම වශයෙන් සලකන්න ඕන. රූපය රූපයක් මේක. නැති වෙන ස්වභාව රූපන ලක්ෂණයෙන් යුක්ත දෙයක්. ශබ්දයත් එහෙමයි. මේක අනිත්‍ය දුක අනාත්ම වශයෙන් සලකනවා නම් එන්න දෙයක් නැහැ. එහෙම නෙමෙයි නිත්‍ය සුභ දුක අත්භාව වශයෙන් සලකන්නේ. එහෙම වුණාම මේ සංඥාව භයානක එකක් වෙනවා. අර මිනිබෝ වාගේ නරකට හිරිනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මිනිබෝ නියමන්දමෙන් ඥානවන්තයා කල්පනා කරන්නේ මිනිබෝ කියලා මේක ගන්න දෙයක් නැහැ නාන්න වතුර වගේ වෙනවට නාන්න කියලා නැවට නාන්න විදියක් නැහැ. අර ගන්න පුළුවන් භාජනයකට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සංඥාව කියන එකත් අන්නේ විදියයි. මේ සංස්කාර කොටස් අනිත් දේවලුත් එහෙමයි කියලා සරකන්නේ කියලා උන්වහන්සේ වදාළේ. යථාපස්සේ මාරීචිකක් මේ සංස්කාර කෝඩුවත් අන්නේ විදිහට සලකන්නේ කියලා සම්පූර්ණයෙන්ම අර ඒ ඒ කොටස් පමණක් නෙමෙයි මුළු පංචස්කන්ධේම ওই විදිහට සලකන්නේ කියලා උන්වහන්සේ දේශනා කළා. යම් කිසි අවස්ථාවක නියමන්නමට වැටුණා නම් ඒ වැටෙනා අවස්ථාවේදී මේකේ නියම தත්ත්වය යථා தත්ත්වය වැටුණා නම් මේක දුක් ගොඩක් මෙතනදී දුක් ගොඩක් මෙතන ගන්න දෙයක් ඇත්තේ නැහැ සාරයක් ඇත්තේ නැහැ කියලා කලකන්න අවස්ථාවේ දුක්ඛ සත්‍යය පිළිබඳ අවබෝධය ඇති වෙනවා. මොකද මේ දුක්ඛ සත්‍යය ඇති වෙන්නේ මෙන්න මේ මුල්ම තණ්හාව නිසායි, මුල් තණ්හාව නිසායි. කියලා සමුදය සත්‍යය වැටහෙනවා. මේ දුක්ඛ සත්‍යයත් මේ සමුදය සත්‍යයත් දෙක සංසාරයයි භවයයි. මේ භවයයි මේ අපි ජීවිතම පවත්වාගෙන යන්නේ මේ භවයයි. මේ භවයෙන් අයින් වීම තමයි නිරෝධ සත්‍යය කියලා කල්පනා කරනකොට කරන්නා අවස්ථාවේදී නිරෝධ සත්‍යය යන්තාට වැටෙනවා. ඊළඟට නිරෝධ සත්‍යය ලබා ගැනීමට මේ මාර්ග සත්‍යය කටයුතු කරන්න ඕනේ කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්තාට පැහැදිලි වෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණයෙන් දිනු වීමෙන් සියලු කෙලෙසුන් නැති කරලා අරිහත් මාර්ගය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එනිසා අද දවසේදී ඔය මරීචි, දිය බුබුල, මිරිඟුව කියන මේවා වාගේ මේ ආත්ම භාවයේ සම්බන්ධව කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එපමණක් නෙවෙයි අනිත් අවස්ථාවකදී වුණත් යම් යම් දේවල් මේ සංස්කාර කොටස් වලට අවදි දේවල් මේ භාවනා කරන්නා වූ අවස්ථාවේදී වුණත් වැටහුනොත් ඒවට හිත යොදනවා. හිත යොදලා ඒකේ తත්වය, නියම తත්වය අර විපල්ලාද වලට වැටෙන්නේ නැතුව සලකන්න පුරුදු වෙන්න ඕන. ඒ විදිහේ සලකන්න පුරුදු වෙනකොට නියම අන්දමට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ ගැනීමෙන් තමන් විසින් බලාපොරොත්තු වන්නා වූ යමහා මහණිවන ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන් වෙන බව සලකා ගන්න ඕන. වෙනදා මෙන් මාර දවසේදී මල් පහන් පූජා කිරීමෙන් පිළිබඳ සංඛ්‍යා ගැනීමෙන් නොඑක් විදිහේ පින්දාසයක් සිද්ධ කරගත්තා මේ අවස්ථාවේදී අද පොයේ දවසේදී මහා පොයේ දවසක් පොයේ දවසේදී මහා පින්දාසයක් සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්තා වූ පින් සියලු දෙවි දේවතාවෝ අනුමෝදන් වෙත්වා සියලු සත්වයෝ අනුමෝදන් වෙත්වා අපගේ සියලු ඥාතිවෝ අනුමෝදන් වෙත්වා අපට මේ හේතුවෙන් සියලුම සංසාරික දුකෙන් නිදහස් වෙන්න ලැබෙන සාන්ත අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්මාන ශාස්ත්‍රා ප්‍රතු අද දේශකයන් වහන්සේ අත්පෝජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.